එහෙනම් අපි ධර්ම සාකච්ඡාව නිම කරමු. අද දවසෙත් බොහෝ දෙනා සම්බන්ධ වුණා. අපි නැවතත් සිහිපත් කරනවා අර යාපනයේ සමිද්දි විහාරයේහි ඒ ස්වාමීන් වහන්සේලාට සිව්පස පහසුකම් සලසා ගන්නට හැකි කෙනෙක් ඉන්නවා නම් ඒ අය දායක වෙන්න පහුගිය වතාවේ මම හිතන්නේ අරුණ මනතුංග මහත්මයා ඒ පිළිබඳ සටහනක් දාලා තිබුණා. එතකොට අපි බුද්ධික මහත්මයාටත් අපි සකස් කළා එකක් බුද්ධික මහත්මයා ඒක දාන්න මේ සැරේ එහෙම වුණොත් group එකට. හොඳයි. ඒක ඒක යොමු කරන්න. එතකොට මොකද උන්වහන්සේ හරීම දුෂ්කරතා මැද්දේ ඉස්සරලා දැන් හමුදා කැම්ප් එකෙන් එහෙම උදව් කරලා තුනා. ඉතින් දැන් ඒ උපකාරات ගොඩක් ගිලිහිලා ගිහින් තියෙන නිසා අපහසුයෙන් උන්වහන්සේ පවතින්නේ. ඒ නිසා හැකි කෙනෙක් උපකාර කරන්න. අනිත් කාරණේ තමයි අපි අගෝස්තු 8 වෙනිදා නිකිණි පොය දවසේ සිදු කරන තෙසැත්තේ ඥාන පූජා පිළිබඳ අපි පසුගිය සතියේත් විග්‍රහ කළා. එතකොට හැකි අය තම තමන් ඉන්න තැන ඉඳලා ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 8යි 8ට ඒ ප්‍රාර්ථනාව સિદ્ધ කරන්න ඊට කලින් පහන් ටික දැල්වලා. ඉතින් පහනෙන් පහන දැල්වනකොට එක් එක් ඥානය කොලේ බලාගෙන හරි සිහි කර කර පහන් ටික දැල්වන්න පුළුවන් නම් වඩාත් හොඳයි. හොඳයි එහෙමනම් අද දවසේ සහ සම්බන්ධ වුණු ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා සහ පින්වත් ඔබ හැමදෙනාම එකතු වෙලා අපි ධර්මයේ පිළිබඳව ගැඹුරු දහම් කරුණු පිළිබඳව කතා කළා සාකච්ඡා කළා ඒ තුළින් ජනිත කරගත් ධර්මඥානය ඔබ අප සියලු දෙනාගේම ප්‍රඥාව දියුණු වීම පිණිස හේතු වේවා තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කරන්න මේ කුසලය ඔබ අප සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු අපගේ දැනුම ප්‍රඥාව දියුණු කර ගැනීමට පුරා පැය දෙකකටත් අධික කාලයක් අපහාට ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටළු වලට පිළිතුරු සැපූ ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය පතන්නා වූ බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් සසර දුකින් මිදීමට හේතු වේවා සාදු සාදු සාදු ආශ්‍රයි ස්වාමීන් වහන්සේ